ජරාවටපත් වීම. ඒ කියන්නේ ජරා කියලා කියන්නේ අනුක්‍රමයෙන් ඌර්ධ භාවයටපත් වීම, වයස්ගත වීම, දි รา පත් වීම කියන අර්ථයයි. එතකොට එහෙම දි รา පත් වෙනකොට ටිකෙන් ටික කාය ශක්තිය දුර්වල වෙනවා. ඒ වගේම ඉන්ද්‍රයන්ගේ තීව්‍රතාවය දුර්වල වෙනවා. කායික වශයෙන් ඒ තනත්තා යම් ප්‍රමාණයකට දුබල තත්වයකටපත් වෙනවායි කියන එක අපිට පිළිගන්නට සිද්ධ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කරන්නේ කය දුර්වල වුණත්, කය රෝගී වුණත් නිරෝගී සිතකින් වාසය කරන්නට උත්සාහ කළ යුතු බව. එතකොට යම් කිසි කෙනෙක් වයස්ගත වෙනකොට කය දුර්වල වුණු පමණින් ඒතනත්තාගේ මානසික දුර්වල තත්වයක් ඇති වෙනවාය කියලා එහෙම නියමයක් නැහැ. ඒ වගේම ಗುಣධර්ම පිරිහෙනවාය, ප්‍රඥාව දුබල වෙනවාය එහෙම නියමයක් නැහැ වයස්ගත වෙනකොට. වයස්ගත වෙන්න වෙන්න අපට වඩාත් ප්‍රඥාව අවදි කරගන්නට අවශ්‍ය නම් පුළුවන්කම තියෙනවා. නමුත් ඒ හැකියාව තියෙන්නේ ජීවිතේ හයියහත්තිය තියෙන කාලේ මනස පුරුදු පුහුණු කළ කෙනෙකුටයි. එක්තරා කාලයක් අපටත් අදහසක් තිබුණා වයස්ගත වෙනකොට බොහොම ඉන්ද්‍රිය දුර්වල වෙනවා. ඒ ඉන්ද්‍රිය දුර්වල සාපේක්ෂව අපේ මනසත් දුබල වෙනව නේද කියන අදහසක් අපටත් තිබුණා. නමුත් අපේ අතිපූජනීය රේරුකාණේ මහානායක මාහිම්පාණන් වහන්සේ උන්වහන්සේ වසර 100ක් ජීවත් වුණා. උන්වහන්සේගේ ජීවිතය සමීපව ඇසුරු කරන්නට ලැබුණු නිසා ඒ වැරදි අදහස අපේ මනසිනුත් දුරු වුණා. කුමක් නිසාද? උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව ලැබූ අත්දැකීම් හේතු කොටගෙන. රේරුකාණේ මහානායක හාමුදුරුව අන්තිම අවුරුදු 10 පමණ උන්වහන්සේ S2ම පෙනෙන්නේ නැතිව කන් දෙක ඇහෙන්නේ යාන්තමට ඇහෙන්නේ බොහොම හයියෙන් කතා කළොත් විතරයි. අතපය වාරු නැහැ. නැගිටලා ඇවිදින්නට බෑ, හිට ගන්නට බෑ. ඇඳේම වැතිරිලා අවුරුදු 10ක් පමණ ගත කළා. උට වැසිකිලි කැසිකිලි යන්නට ඔසවලා තියන්නට ඕන. දාන ටික වළඳන්න වාඩි කරවලා පිටට යමක් ආධාරකයක් හේතු කරලා තියලා ඒ විදිහට තමයි දානි ටික වළඳන්න සලස්සන්නේ. ඉතින් මේ විදිහට වසර 10ක් උන්වහන්සේ කායිකව දුර්වල මට්ටමින් හිටියා. ඒ වගේම මොළය සහ ස්නායු පද්ධති ඇතිවෙන යම් යම් දුර්වලකම් හේතු කොටගෙන වයස්ගත වෙනකොට අපට ධාරණ ශක්තිය මතක ශක්තිය යම් ප්‍රමාණයකට අඩු වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඒ ඒ මොහොතේ ගන්නා මතකය තමයි වෙනස් වෙන්නේ. పూర్ව මතකයන් වෙනස් වෙන්නට එතරම් හේතුවක් නැහැ. හරියට ඒවා මනසේ ධාරණය වුණා නම්. අර ඉන්ද්‍රිය ඇසුරු කොටගෙන දැන් අපිට ස්නායු පද්ධතිය සහ මොළයේ ක්‍රියාකාරීත්වය මතක ශක්තිය පවත්වා ගන්නට යම් ප්‍රමාණයකට උපකාර වෙනවනේ. එතකොට ඒ හැකියාව අඩු වෙලා යනවා වයස්ගත වෙනකොට. ඒ නිසා ඒ ඒ මොහොතේ ගන්නා දේවල් අමතක වෙන්නට පුළුවන්. දැන් ඒරුකානේ මහානායක හඳුරාගේ ජීවිතෙත් අපි දැකපු කාරණයක් තමයි සමහර වෙලාවට උදේට මොනවද වැළඳුවේ කියලා හුවොත් දවල් වෙනකොට උන්වහන්සේට ඒක සිහි කරන්නට මතකයක් නැහැ. සමහර විට ඒක අවධානයට ගන්න නැති නිසා වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් අවධානයට ගත්තා වුණත් ඒක මතකේ රඳවා ගන්නට පහසු නැහැ. නමුත් උන්වහන්සේ කල්ැතිව උන්වහන්සේගේ ජීවිතයේ තරුණ වයසේ මැදිවියේ දහම් පොතපත කියවලා භාවනා කරලා උන්වහන්සේ ඉගෙනගත්තු දේවල් අවබෝධ කරගත්තු දේවල් ඒවා පිළිබඳව මතකය උන්වහන්සේට කිසිම වෙනසක් නැතුව පැවතුණා. ඒකට හොඳම උදාහරණය තමයි සමහර ස්වාමින් වහන්සේලා ඒ වගේම යම් යම් ආචාර්ය මහාචාර්ය পদවි දරන ගිහි භවතුන් උන්වහන්සේ මුණ ගැහෙන්නට නිතර පැමිණෙනවා පැමිණිලා යම් යම් ධර්ම කාරණා උන්වහන්සේ සමග සාකච්ඡා කරනවා එතකොට ඇස් දෙක පේන්නේ නැහැ, කන් දෙක යන්තම් ඇහෙන්නේ, බොහොම හයියෙන් කතා කරන්නට ඕන. එතකොට උදේ දාන්නේ වැළඳුවද කියන එක පිළිබඳව පවා උන්වහන්සේට සමහරලාට පැහැදිලි මතකයක් නැහැ. නමුත් අර ධර්මකාරණයක් විමසුවාම උන්වහන්සේ ඊටාම පැහැදිලිව ඒ ධර්මකාරණා හොඳින් ඒ අයට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම ඔය පිළිබඳව වැඩි දුර යමක් අධ්‍යයනය කරන්න ඕන නම් කරුණු සොයා ගන්නට ඕන නම් අසවල් පොතේ අසවල් පිටුව පෙරලලා බලන්න කියන තරමට උන්වහන්සේගේ මතක ශක්තිය වෙනකොටත් පැවතුණා. එතකොට ඒ ඒ දවසේ කරන කියන දේවල් පිළිබඳව මතකයේ ගිලිහෙන්නට පුළුවන් ස්නායු පද්ධතිය සහ මොළයේ ක්‍රියාකාරීත්වය යම් යම් දුබලකම් ඇති වෙන නිසා නමුත් උන්වහන්සේ පෙරගත් මතකයේ පිළිබඳව ගැඹුරු ස්ථාවර බවක් උන්වහන්සේගේ මනසෙහි තිබුණ විශේෂ ලක්ෂණයක් හැටියට ඒ වගේම උන්වහන්සේ පැවිද්දෙක් හැටියට පුරුදු පුහුණු කරපු ಗುಣධර්ම සීලය ගුණය ඒ වගේම උන්වහන්සේගේ විදර්ශනා ප්‍රඥාව ඒවාෙහි කිසිදු වෙනසක් සිද්ධ වුණු බවක් පෙනුනේ නැහැ එක්තරා අවස්ථාවක උන්වහන්සේගේ කයට දැනෙන පීඩාවන් පිළිබඳව විදර්ශනාවට අනුව ඒ කියන්නේ ත්‍රිලක්ෂණ වශයෙන් මෙනෙහි කරමින් උන්වහන්සේ රැයක් පහන් වෙනකන් ගත කරලා. එතකොට රෑද දවල්ද කියලා උන්වහන්සේට දැස පෙනෙන්නේ නැති නිසා හඳුනා ගන්න අපහසුයි. එතකොට උපස්ථායකයන් වහන්සේලා කියන කරුණු අනුව තමයි දැන් මේ රාත්‍රී කාලයයි කියලා උන්වහන්සේ හඳුනාගන්නේ. එතකොට එක් දිනක රාත්‍රී පහන් වුණාම අපේ කිරියොරුවේ ධම්මානන්ද නායක හඳුරෝ තමයි වසර 17ක් මුන්වහන්සේට අප උපස්ථාන කළේ. එතන උන්වහන්සේට කතා කරලා මහානායක හඳුරෝ සිහිපත් කරලා තිනවා ධම්මානන්ද මේ එක රාත්‍රියේදී දුක්ඛ සත්‍ය පිළිබඳව මට වැටහුණු කරුණු වෙනම පොතක් හැටියට ලිව්වොත් දුක්ඛ සත්‍ය ගැන විතරක් පිටු 5000ක් විතර ලියන්නට පුළුවන්. ඒ තරම් කරුණු මේ එක් රාත්‍රියකදී දුක්ඛ සත්‍ය පිළිබඳව පමණක් මට වැටහුණා. එතකොට දැන් වයෝවෘද්ධ වැස් දෙක පේන්නේ නැතුව කන් දෙක ඇහෙන්නේ නැතුව නැගිට ගන්න බැරුව උදේ වළඳ පුදේ දවල් වෙනකොට මතක නැති මට්ටමින් දුර්වලව ඇඳේ වැතිරී සිටින මේ නායක හාමුදුරුව එක රාත්‍රියකදී දුක්ඛ සත්‍ය පිළිබඳව පමණක් අවබෝධ වුණු කරුණු පොතක සටහන් කළොත් පිටු 5000ක් විතර ලියන්නට පුළුවන් කියලා සිහිපත්. ඒ මොකක්ද ඒකේ තේරුම? උන්වහන්සේගේ විදර්ශනා ප්‍රඥාව ඒ තරම් තීක්ෂණ විදිහට ඒ ඊටාම දුර්වලව කය දුර්වලව සිටින ඒ වෘද්ධ සමයේ උන්වහන්සේගේ ප්‍රඥාව ඊතරම්ම තීව්‍රව ක්‍රියාත්මක වුණා. එතකොට දැන් සමහර කෙනෙකුට වෘද්ධ වෙනකොට අර පොඩි දරුවෝ වගේ තත්ත්වයටපත් වෙනවා. ඒගොල්ලන්ගේ සියලු හැකියාවන් වෙනස් වෙලා, මතකය නැති වෙලා, දුබල වෙලා, ඊටාම දුර්වල තත්වයකට ඇද වැටෙන්නටත් රේරුකානේ මහානායක හාමුදුරුව වැනි උත්තමයින් මේ මට්ටමට පවතින්නටත් හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි අර වෘද්ධ වීමේදී ඇතිවෙන කායික දුර්වලකම් මහානායක හාමුදුරුවන්ටත් පොදුයි අනිත් අයටත් පොදුයි. නමුත් මහානායක හාමුදුරුව ජීවිතේ ජීවිතයේ තරුණ වයසේදී මැදිවියේදී උන්වහන්සේ හොඳට මනස පුහුණු කළා. ඒ පුහුණු කරපු දේවල් මනසින් ගිලිහෙන්නේ නැහැ. කය දුර්වල උණයි කියලා ඒ කලින් මනසේ පැහැදිලිව සටහන් කරගත්තු දේවල් ඒවා ඊටාම ශක්තිමත්ව පවතිනවා. ඉතින් යම්කිසි කෙනෙක් තරුණ වියේදී මැදි වියේදී ඒ විදිහට මනස පුහුණු කළේ නැතිනම් ඒතනත්තා ලෝක සම්මතයත් එක්කලා ජීවිතේ පවත්වාගෙන ගිහිල්ලා කය වර්ධ වෙනකොට අර කායික දුර්වලකමත් එක්කලා කය ඕතුර වෙනවා. නමුත් මනසෙහි පුහුණු කරගත්තු ශක්තිමත් ගුණයක් දහමක් ප්‍රඥාවක් නැතිනම් ඒතනත්තාට අවදි කරන්නට මතු කරන්නට කිසිවක්ම ඉතිරි වෙන්නේ නැහැ.